සතෝ සම්මා සම්බුද්දස්සේ සංවිත්තේ ඒකේ සමනඥාඥා අදිත්තං අදිත්ත සමස්පන්නිකාං අදිත්ත සමස්පන්නං අත්තානන්ත ලෝකංච සංඥා කෙන්ති ජීවත්තුහි මොරණ යෝගාධි මහා සම්මාසහායයි මේ සාධිමාතේ ජීවිතය වෙන ජාතික දවසන මේක කතා කරක් පාවන් යන ධර්ම දේශනා මාලාව සඳහා එදත් අපි පොදු පරිදි ප්‍රශ්නජාල ගෝත්‍රයෙන් විශේෂයේ කුයි ආත්මලාවින් ඉඳලා කරගත්තේ මේ ඡෝදයේ ඉදිරිපත් වෙන කාරණා එකතු වෙච්චාම මෙතෙක් අපි දෘෂ්ටි 18ක් සාකච්ඡා කළා වෙනවා. හරිදන් දේශනා නිවෙන නිවෙනකොට වැරදිවට දැකලා තැති දෘෂ්ටි 18ක් අපි සාකච්ඡා කළා වෙනවා. හතරේ කත්තායන් හතරක් අපි අසුද්ධේ සංඛ්‍යාවේ කරනවා. අද මේ අදිච්ඡන් සමස්පන්නේලා අදිච්ඡ සමස්පන්නන් කියන විදිහට මේ අහේතුක දෘෂ්ටි පිළිබඳව කෙනෙක් අහු වෙන්න පුළුවන් වැටෙන්න පුළුවන් දුර්වලවල් දෙකක් නැත්නම් දෘෂ්ටි දෙකක් දැරලි මත වාද දෙකක් සර්වඥාන්සේ විසින් ඉදිරිපත් කරනවා ඒක පිළිබඳව විවරණයටයි අපි මේ පරිච්ඡයක් මේ පාසුකාපාඨේ මාර්ගය ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු එතකොට මේ අදිත්‍ය සමුප්පන්න වාදය එහෙම නැත්නම් මේ අභේතුකව අකාරණේ දේවල් සිද්ධ වෙනවා ඒ කියලා කෙනෙක් යැදෙන්නේ කොහොමද කියන එක දැනගන්නට මේ ධර්ම දේශනා විතරක් කාලා අමාරු වෙනවා කියන එක අලුතෙන් කියන දෙයක් නෑ. ඒක අපි මේ වෙනකොට ධර්ම දේශනා අටක් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ නමුයි ධර්ම දේශනාවයි අපි ප්‍රවිෂ්ඨ ලබා ගන්න හදන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා. මේ ධර්මයේ කොටයේ කොටසෙහි තියෙන ගම්භීර භාවය ඉදිරියට ගන්න. ඉදිරියට ගන්න අපි මෙතෙක් කල්ලාගෙන ආවේ ධර්ම දේශනා මාලාවේ මාර්ගයත් ඒ වගේම අපි ඉදිරියට භාවනා කරනකොට ලැබෙන අස්පනා පිළිබඳ අන්දසී මාර්ගයක් කියන මේ මූල ධර්ම අත්‍යවශ්‍යම සංකරගත්තු මේ දේශනාව ධර්ම ශ්‍රවණය සාර්ථක වෙන්නේ. ඒ නිසා අපි මේ අදාළ අවශ්‍ය කරන්නා වූ ධර්ම ගෞරවයෙන් යුක්තව බලමු ඒ දිනාපු විවරණ මාර්ගයේ විදීම කොහොමද අපි මේ අදිත්‍ය සමුප්පන්න වාදය නැත්නම් අකාරණෝත්පත්තිය අකරණෝත්පන්නය එහෙම නැත්නම් හේතුකව මේ ලෝක දේවල් කියනවායි කියලා ඒ වැටෙන්න තියෙන අවස්ථාව කියනවා. මේකේ සරුවචන් මහන්සිය තමන් වහන්සේගේ සර්වඥතා ඥාන ශේත්‍රයේ අරඹලා. උන්වහන්සේ දේශනා කරනවා අත්තාන අදිත්‍ය සමුප්පන්න අත්තානන්ත ලෝකංස සංඥා වෙච්ච දීවි වස්තුයි කියන. ඒ ආත්මයක් ලෝකයක්. දෙක අදිත්‍ය සමුප්පන්න බව හේතු කාරණා දෙකක් නිසා මිනිස්යා තේරුම් ගන්න තැන බව. විපස්සනයක් තේරුම් ගන්න බැරි වෙන බව අරියත්තන් වහන්සේ ඒ විශිෂ්ට මොනින් දැක්කේ. මේ මුක්ද්දන උනත් ඒ අදිත්‍ය සමුත්මන්න වාදයට යන්නේ නිකම්ම නිකන් මේ නිකමුනේ. නිවැරදි බණ භාවනා කරන කවුල කල්පනා ශක්තිය කියන්නේ. ඒ යත්තන්ගේ ඒ සම්පූර්ණ ජීවිතය යන්නේ තර්ක ශාස්ත්‍රයක පිළිතලා න්‍යාය ශාස්ත්‍රයක පිළිතලා ඒ විමර්ශන මොහොතේ හෝ මේ ළඟා වෙන අත්‍යයත්තා වූ ගම්භීර භාවය දැකගන්නත් සර්වඥතා ඥානයේ ගැඹුරම තැනට බලන්න. සර්වඥතා ඥානයේ ගැඹුරම තැනට බහලා ඒක තමයි මේ සෑම ඡේදයක්ම අනාලයකට සර්වඥයන් දේශනා කරන්නේ මට මේ ඔය අදිච්චහුප්පන්න වාදයට වගේ යන ඇත්තෝ ගාව තියෙන සීල ආනග තියෙනවා කියලා කියන එක ලොකු නම්බුවක් නෙවෙයි. සාධිස්සමොක්කන්න වාද වගේ අරලව ගන්න පුළුවන් ඇත්තෝ ළඟ තියෙනවා කියන විශිෂ්ට සමාධියක් මග ළඟ තියෙනවා කියන එකත් එච්චර ලොකු නම්බුරාමයක් නෙවෙයි. නමුත් මේ මෙවැනි සීල ඇති මෙවැනි සමාධිය ඇති ඇත්තෝ මෙතෙන්ද නිල පටිවා ගන්න හැටි දැක ගන්න මේ භ්‍රමජාල මකුළු ගලක් වාගේ කියන ජාලය ඉලෙක්ට්‍රෝනිකල පැනනවා මම මේක පටලවාගත්තේ නෑ මෙන්න මේ බණ ටික අහන්න කැමතියක් ගන්න මෙන්න මේක නිරවුල් කරනවා පෙන්වන්න ඕනේ කියන එක තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධක් උත්තේ. ඒ නිසා බුද්ධක් උත්තේ ගැඹුරට මත දාලා අදි වෙන ආර්ය මණ්ඩේ තමයි මේ කියන හරපන්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපිට ඔය තුන් පොළම අවශ්‍යයි. එකක් තමයි බල භාවනා කරන යනකොට අපේ මේ රකින්න වටිනා සීලය නිසා අපි මේ අනුගමනය කරන භාවනා ක්‍රමිකත් සම්භාවනා ක්‍රමවලින් සමාධිය නිසා අපි කියන්නේ අවස්ථාවල මේ අධික්‍රමෝපන්න පතර වැඩනවා. අන්නේ අධික්‍රමෝපන්න භාවයට අපි යැදෙන බවත් දැකීමෙන් අපි එකදන කරකවෙන්නේ යන බව පරිවර්තනාදී දැනගෙන දේශනා කරපු ධර්ම රත්නයගේ සරණ නිලයි කියන්නේ. ඒකදී හරියට නමනක් යන දෙයක් කියලා කන්නාලියක් ඉස්සරහ හිටගෙන ඉන්නවා අපිට ඒ කන්නාලිය තේනවා මොකද සර්වඥාන්සේ මේක විනීත දැක්ක නිසා නමුත් මේදී මොනවාද අපි හොඳ සීලක පිළිදලා හොඳ සමාධියක් ඇති කරගෙන දැන් අදලාගෙන ඉන්නේ කියන කාරණාව දැනගන්නවා කියන එක අපේ ආත්මයේ සාධුලියෝ පරිවලවන සුළු දෙයක් ආත්මය සාලවන දෙයක් විස්ලහයට පත් කරන දෙයක් නිසා අපි කැමති නෑ මේක ඇත්ත ඇති ඇතිෙන් දකින්න. අන්න ඒ සඳහා සර්වඥාන්සේගේ සාමාන්‍ය සර්වඥක මේක කලකලාට ඉතාමත්ම ගැඹීර වූ රත්නජාලයේ ගලවන මට්ටමේ කර්මනිකාඥානය අද දරු කරන්න ඕනේ. එහෙම කරු කරුවකින් කරව අපි ළඟ තියෙන දෘෂ්ටි අපි ළඟ තියෙන මාන අපි ළඟ තියෙන මද කලින් තියෙනවා. එනිසා අපි සීලෙ පිළිතන්නත් ඕනේ. සමාධි භාවනා ඇති කරගන්නත් ඕනේ. ඇති කරගත්තත් අවධානයේ ඒ ජීවත් වෙනකොට යන ගලවාගෙන සිදුවන තාක්කල් නිරෝධී එකක් මේ සමාධිය එකක් යම් යම් දෘෂ්ටිවලට සංහා දෘෂ්ටි මාන කියන ප්‍රපංච වල වැටෙන්න පුළුවන් අන්නේ වැටෙන්න පුළුවන් තැනකයි අපි ඉන්නේ වැටෙන්න පුළුවන් බව පිළිගන්නා තැනකයි අපි ඉන්නේ පිළිගැනීම හොඳයි කියන තැනකයි අපි ඉන්නේ ඒකට විඳහන කියන්නේ ඒකයි සංඥා දෘෂ්ටි කියලා කියන්නේ ඒකයි නෙමෙයි. ධර්මයේ මේ කරන කාර්යයක්. ධම්මෝ අයය රක්ඛති ධර්මචාරී කියන්නේ. අපි සීල ධර්මයේ ආරක්ෂා කරනවා. ඒකයි ධම්මකාරී. ඒ වහම කටයුතු කරනකොට අපි සමාධි ධර්මයේ රඳුනවා. එතකොට අපි ධර්මකාරී වෙනවා. නමුත් ඒ ප්‍රඥා ධර්මයේ සම්පූර්ණ වෙන තාක්කල් සීලවන්ත වුණා, සමාධිමත් වුණා නම් මේ ධර්මජාලයට අහු වෙන්න පුළුවන් බව දැකගත්ත දැනගත්ත කරුණාමයි කියත් ආව මහා ප්‍රඥාවේ ධර්මයන්ගේ ධර්ම ශේත්‍රය අපි හැසේ. ඒ කියන ගෝචර හක්කදන්නේ කියලා අපේ ගෝචර භූමිය අපිට ආහාතාත්ගෙන් අත්පත්තියෙන් ගියාගෙන් පුරුම වෙච්ච ඉඳන් අපි හැදෙන්නේ නැහැ තාම අනුකූලදායක තැන් තියෙනවා. වලගොඩන්නේ බලුන් කඩේ තැන් තියෙනවා. ආනිහ දැනගෙන අපි හැදෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් ඒ ධර්මයේ වේදීමට ආරක්ෂා කරනවා. ඒකයි නිහතමානී වෙනවා. උපේක්ෂිත වෙනවා. වෙලා විතර පිළිවන් වුණත් විතර සමාධිවන්ත වුණත් ඇතිවෙන දැන් කියන බව සර්වඥාන්සේ අල්ලසු දේශනා කළා කියනවා නේද? ඒගොල්ලෝ විපස්සනා ඥානයෙන් තොරව අර්ථ ඥානය සහ විමර්ශනා ඥානය කොච්චර අතර ගියත් මේ දෘෂ්ටි වලට හසෙන් තුන අවස්ථාවක් තියෙනවා සර්වඥාන්සේ දේශනා කළා කියනවා නේද? අන්න ඒ කාරණා අමතක කරන්න ඕනේ. එහෙම වුණොත් එන්නේ අමතකෙලොත් අපි සර්වඥයි කියලා අපිට හිතෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ මේ දැන් බලාපොරොත්තු වෙනා වුණේ අනිත් හොම්පන්නලාදී නැත්නම් අකාර්මෝත්පත්ති වාදවලට මුසක්මයි ඉතිරි නිසා බොහොම යකහත් විශේෂතර සමන්න ඥානාලු භගවා ඥානාති කියන මම ගදන්නේ භාග්‍යතුන් වහන්සේට ළඟ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ දන්නා දෙයක සියල කාරණා දෙක අපි ඉගෙන ගන්න නම් අපි මේක බලපොත් වෙනවා. කර්මස්ථානයේ දුක් වෙනවා. ඒ වගේම අපේ සියුණා වූ රෝග, සංහාරගත රෝග, කෙලෙස් රෝග, නාරණය කරන රෝග පරීක්ෂාවකුත් වෙනවා. රෝග පරීක්ෂාව වෙනකොටම ඒකත් ඒක ගන්න දෙකක් තියෙනවා. එන්නේ අදාපේ මන්වල අපිට හිතා ගන්න පුළුවන් විස්තර විස්තර වයිකල රවචනාසු එන්නේ හේතු කාරණා හයි කියන වෙනකට පාන්නේ. සුසවචනාවේ මේක සඳහා එන විදිහ කරන්නේ අදිත්ත සමුප්පන්න කියන අකාරණව අහේතුකෝ ලෝකයක් පහළ වෙන්න පුළුවන් ද අකාරණව අහේතුකව අදිත්ත සමුප්පන්න කටිච්ච සමුප්පන්න නෙවෙයි අදිත්ත සමුප්පන්න ආත්මයක් පහළ වෙන්න පුළුවන් කියලා මිනිස්සෙක් වෙනන්නේ කොහොමද කාරණා දෙකයි කියන්නේ ලෝකෙ ඒ කියන්නේ වැරදි දෘෂ්ටියක් දෙන්නේ එකක් තමයි සංකීර්ණයේ අසන්න සත්‍යෝනාන දේවෝ. අනේ මේ ලෝකේ අසන්න සත්‍ය නම් දේව කලයක් තියෙනවා. ඒ අසන්න සත්‍ය දේවයේ දේවෝ දේවෝ සම්මුත්පාදාති කනකේ දේවා සංවා ආයාසවන්ති. යම් විලාසනේ අසඤ්ඤ සත්‍ය භාවයෙන් සංඥාව ඇතිවෙච්ච ගමන් ඒ දේවනිකායේ සුත වේ. ඒ දේවනිකායේ දෙන්නේ සංඥාව නැතිකම. සංඥාව පහළ වෙනකොට මේ නිකායෙම සුත වෙනවා. සංඥාවට අන්නේ හේම සුත වෙන ඇත්ත අනිකුත් ಜಾති අනිකුත් බව අනිකුත් අල මත්තන් වල වැඩේ. එහෙනම් මිනිසුන්ට දෙන්න පුළුවන් කියන්නේ. අදන් එකක් දෙහිතිය සංඥාව පහළ වුණාට පස්සේ ඒ කලේ සාමාන්‍ය කප්පේ නැතුණා එහෙම කෙනෙක් ඒ අගන්නසක් ජීවමානයෙන් ජී රෝගයෙන් සුත වෙලා මනුස්ස ලෝකෙට එනවා. අනුන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා අදාරත්ම අනගාරියන් පස්සට. ජීවිතය පැහැරලා කල්පේ. අදාරත්ම අනගාරියන් පස්සට ධනවනෝ ආගතමඤ්ඤාය අනුയോഗමඤ්ඤාය අපමාදමඤ්ඤාය සම්මානසිකාරමඤ්ඤාය සතරෝපං චේතෝ සමාධි සුද. මේ විදිහට ජීවිතය පැහැරලා අනගාරික වූ එක්කෝ රබසින් එහෙම නැත්නම් සාමය සිලි එහෙම නැත්නම් අනගාමික එහෙම නැත්නම් සම්පදා ආදි වශයෙන් මොනම ක්‍රමයකට හෝ අභිනිෂ්ක්‍මණය කරපු කෙනා ඒකේ මොකටද මේ කියනවා වූ ආකප්පමණය හොඳ ආකප්ප වීර්යයක් ඇති කරගෙන ආකාප වීර්යයක් ඇති කරගෙන කවුරු වීර්යයක් ඇති කරගෙන අනුරෝගමණ්‍යාය සංවර්ධනාසේ දේශනා කරන ලද්දා වූ වාගේ ආන්තුකී වැඩ පිළිවෙලක හෝ එතන වෙන ගුරුකුලයකට එන විදිහට ඒකට අනුරෝධ වෙනවා. අනිත් එකට දාගන්න කටයුතු කරලා. අත්මාද මනෝය සමානෙමින් කල යුත්තේ කිරීමේ සමාන වේ, නොකල යුත්තේ කිරීමේ සමාන වේ. අනලක්ෂ කටයුතු කරමින් සම්මා මනසිකාර මනෝය. මොකද යම් කිසි අර්මස්ථානයක් මන්තරයක් ජප කරන්න දෙනවා නම්, ජීව කරන්න දෙනවා නම් හොඳට සම්‍යක් ආකාරයට ඒ මනසිකාරයේ දෙදෙමින් සංකාරයෙන් චේතෝ සමාධිය තුති යම් ආකාරයක චිත්ත සමාධියක් විස්පර්ශ කරනවා. නැත්නම් චිත්ත සමාධියකටපත් වෙනවා. අලකමාපත්තිකට වැදෙනවා. ඒක කියන්නේ හෝ සතර මධ්‍යාන ආදී රූපාවචර හෝ නැත්නම් අරූපාවචර ධ්‍යානයකට වැටිලා ඒ පුද්ගලයා තමන් හිතේ පෙර ආත්මයේ සීතන. සීතනකොට තේනවා මම පෙර ආත්මයේ අගන්‍ය සත්‍යයි. එතන මේ සංඥාව තියෙන ආත්මයේ ඉඳලා ඒ තියෙන ආත්මය ස්පර්ශ කරන්න බැහැ. සංඥාවක් නැහැ. නැවත නැවත ස්පර්ශ කරලා බලන ස්පර්ශ කරන බලනවා ඒ ආත්මයක් අහුවෙන්නේ. ඒ ආත්මෙ සුඛවත් දැන දැන පාතන් ඔන්න චිත්ත විචි අහුවේ. ඒ මනසෝගේ ආව එක්නම් හේතුවක් නිසා මේ ජීවිතය බලකෙනවා ඒක තනාත වශයෙන් ඉස්සෙල්ලා ගමත ධ්‍යාන වශයෙන් හෝ ඒ ධ්‍යාන ලැබුවට පස්සේ පෙර ආත්මේ බලනකොට පේනවා මම ශනික කෙනෙක් වශයෙන් නොපිට කෙනෙක් වශයෙන් පත් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මේ ඉස්සෙල්ලා මම කෙනෙක් වශයෙන් නොදැකින කාලේ ලෝකයක් තිබුණත් නැහැ. මම සංඥාවක් ගන්න අපාලෙක දැනගන්න මේක ආඥා කුද්දලයක් වගේ කුද්දලයක් වශයෙන් ආලෝකිත දැනගන්න අනේ එතකොට ඉස්කෝ මනස ලෝකේ දැනේ කියලා පුදුරේ අනිවාර්යයෙන්ම මනස ලෝකේ එන්න පහළ වෙනවා. ඒක ලෝකේ පහළ වෙන්නේ පෙර නොතිබි. ආත්මය පහළ වෙන්නේ පෙර නොතිබි කියලා මේ පහළ වීමට අතවල් හේතුව කියලා යමක් පෙන්වන්න බෑ. ඒකත් නායක වෙන්නත් බෑ නානතරාක් වෙන්නත් මේ පෙන්වන්නත් බෑ. ඒවන් ගන්නතා ඒවන් ගන්නතා වාදයක්වත් පෙන්වන්න බෑ. නිසා ඒක කියලා හිතන්න මේක අදිච්චරවක් ගන්නවා. හේතුවක් නැතුව ලෝක පහළ වෙන්න පුළුවන්. හේතුවක් නැතුව ආත්මයක් පහළ වෙන්න පුළුවන්. මේක අකාරණෝ සත්තු අකාරණෝ ඡන්න කියනයි සඳහන් කරනවා. කාරණයක් නැතුව පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක දිනේ ඉතිපැත්තේ එයාගේ ඒ දැසිය රකින්න සීලයක් දැසිය රකලා ලබාගත් සමා ඵලනම් වෙන්නේ චිත්ත සමාපත්තිය දැක්ක දකින්න ඒ පිළිහෙත ඕලපාර පිළිහෙත ඉන්නකට කරනවා මේ ඒ කාන්තෙන් මම මේ දැකලා කියන්නේ මාත්‍ය කරලා කියන්නේ කරලා බලලා කියන්නේ මේ ලෝකයේ කිසිවෙත්ම පෙර කරන ලද හේතුවක් ඒක දක්වන්න පුළුවන් හේතුවක් අයිතෝ නෙවෙයි අහේතුක අකාරණවත් පන්නව තහල වෙනවා ආත්මයක් එන්නයි ඒක නිසා මේ ලෝකයෙන් ගැලවීම පිණිස ඥානවන්තයෝය නුවණ නැත්තෝ කියන වෙනසක් නැහැ. ඒ වගේම ධර්මත ඉඳලා නිවන් දකිනවා. මේ ආදී අතු ඒ කුසලයා අනිත් අයට හොඳට කාරණා කාරණා කියලා මම දැක්ක දේ මේ කියන මම දුක දේ මේ කියන. ඒ නිසා මේ මාව අනුගමනය කරන මගේ ශිෂ්‍යෙක් බාටපත් වෙන්න එතකොට ඒ කුසලයාට දීකෙන විදිහට අකාරණෝත්පන්න ධර්මතාවය අනුව යන සාස්තුන් වහන්සේ බෝලේ වාක්‍යයක් වෙනවා. ඒගොල්ලන්ට මේ සංසාර කුච්චිය සිද්ධ වෙයි. ඒකයි කියන්නේ දැනුවිලක් උත්සාහයක් උත්සාහයක් නිවිලක් උත්සාහයක් ප්‍රතිපදාවක් මුන්නක්ම වෙනවා. ඒක දන්නේ කොහොමද මේ මිනිස්සු මේ විවිධ ආකාර ආගම් විපාය ඇති කරන විවිධ ආකාර ප්‍රතිපදා ඇති කරන කරන්නේ මොකක්වත් මොකලාද මේ ලෝකේ සංසාර සුඛය සිද්ධ වෙනවා කියලා ඒ සුද්ධියට මැදයකට එනවා. දැන් සර්වඥාන්ගේ වැඩේ ආවෙන ඒකෝ කාල කියන ශාස්ත්‍රයේ ධර්ම වෙලා තියෙන එකක්. එතුමා ළඟට ආදාරත් රාජ්‍යෝ ගියාට පස්සේ ආදාරත් රාජ්‍යෝ වහනවා මේ ජීවිතේ වශයෙන් සාමාන්‍ය සමන කාල මේ ජීවිත වලින් පැවිදි රාමයක්. පැවිදි ජීවිතයේ අ නිහිරාවක් තියෙනවා කියන්නේ. සිදුවෙන කියලා කියනවා මේ ලෝකේ පහළ වෙලා තියෙන්නේ මේ ආත්මේ පහළ තියෙන හේතුවක් අතුව නෙවෙයි. ඒ නිසා යම් යම් හේතු සම්පාදනය කිරීමෙන් ඵල ලබා ගන්න පුළුවන් කියන කතාවක් විශ්වාස කරන්නේ. ඉතින් ඥානවන්තයර ඥානෙ නැති කෙනාට සහ සමානව මොනවාද බුද්ධිය සිද්ධ වෙනවා. ඒ නිසා කාලයක් පිළිවෙලක් භාවක් කුසල ඡන්දයක් සුද්ධාමයක් ඒක පරාක්‍රමයක් අවශ්‍ය කරනවා. යෝග මාතේ මතයන්පත් වෙලා තියෙනවා. ඒකට මේ ලැබෙච්ච කාලෙකදී ප්‍රධානම අත්‍යවශ්‍ය මාර්ගණේ ඉස්සරහයි. ඉතින් මේක ආවෙනෝරෙන් මේක අපිට වැඩක් නෑ. මේ භාවනා කරන කටයුතු මේ අහල පහල දෙන දේවල් මොකද මේ ඔබේ දාගන්නේ? අපි ළඟ එහෙම අදිට සම්පන්න වාදයක් නෑ. අපි අදිට සම්පාදේ පිළිහර ගන්නවා. අපි හේතු නිසා පල පාරෙන්වා පිළිගන්නවා. අපි කර්මේ සාකර්ම ඵලය ආදාහනවා. අපි සංකාරයෙන් කටයුතු කිරීම සඳහා සංකාරය දැකල සංකාරයෙන් ඉන්නවා කලින් දෙන්න. ඒ නිසා මොකද මේ අදිච්චවල උපන්නවාද මොකද මේ අතරනෝත්පන්නවාද මොකද මේ අනියතකවාද පිළිබඳව මත පරිණාමන. අහකන දේවල් පොඩ්ඩක් ලොක්කේ ගමනා ගන්න කියලා හිතන්න පුළුවන්. ඒ මොකද මේ කියන විදිහට අසන්නපත්යේ ඉඳලා ඒ ජීවිතයට ඇවිල්ලා ගන්න භාවනාවක් කරලා ජීවිතය අතහැරලා මුචරාගේ මේ යමක් නැතුව තිබුණේ නැහැ. මම කියන ලෝකයක් තිබුණේ නැහැ කියන පටලවිලා අපිට එහෙමයක් නැහැ කියලා අපිට හිතා ගන්නට ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඉන්නේ ප්‍රඥාව රූපයක වේවි සූලෙන්ට රෝප කරයි. ධර්මයක් නැති රූපය මොකටද අහන්නේ? ඕනෙකින් ඇති වැඩි කියලා සාධාර්ම හිතන්නත් ඉඩ තියෙනවා. විපස්සනා යෝගාවදීන් අදාළ වෙන්නේ විපස්සනාවට ගැලපෙන දෙයක් නේ. ධර්මයේ ධර්මයේ සඳහාවක් ඥානීය නාම සඳහාවක් නේ. ඒ වගේම බලනකොට අපිට විමර්ශනයෙන් බලන්න වෙනවා කොහොමද මේ භාවනා ජීවිතයේ අනිත් අනිත් සම්පන්නකතිය ඉන්න බලපෑම. සමහරක් නිදර්ශන විනාහර පාන්න පුළුවන් ඒ කාන්තේම හැම කෙනෙක්ම මේ වෙනකොට අත්දැකලා තියෙනවා. ඒ මොකද සම්මත භාවනාවේදීකෝ විපස්සනා භාවනා කරනකොට තව තමයි බලාගෙන ඉන්න අරමුණ හොඳටම කියුම් වෙනකොට ඒක පාල්ට අපි නිින්දට කරලා ගැලවෙනවා. නිින්දට කරලා කැප් වෙනවා. ආයතන බලනකොට ආය අරමුණු කොහොමද ටිකක් වෙනවා. ඒක බොහොම සීක්‍රෙන් අරමුණ ඉන්නලා ගියාට පස්සේ ආයෙත් අර වගේ ගැස්සලා අපදේ. සමහර වෙලාවෙක පිට වේලාවක් ඉඳිනවා. සමහර වෙලාවට සිත්ක්ෂණයක් ගේනවා ගැස්සලා ආයෙ වැඩේ. දැකනකොට අරමුණ ටිකක් ආයෙ ගොරෝසුයි. ආයෙත් මෙන්න මේ විදිහට යනකොට යනකොට ඉතින් තේරෙන පටන් ගන්නවා අපි මේ භාවනා මානසිකාරය එහෙම නැත්නම් සතිය කඩ කඩ වෙයි කඩ කඩ වෙයි දැන් දැන් අන්ධකාරයි දැන් දැන් කියලා හතේලා කියන්න පුළුවන් මේ අන්ධකාර තැන නින්නකු නෙවෙයි නින්නකු තමයි ඒ කොහොමද මේකෙන් අපි ගැලවෙන්නේ ගාස්ලාවට වේදනාවක් අධ්‍යක් හිත දෙලක් වාගේ හිත අවුස්සන දෙයක් නැති නිසා බොහෝ විට හිත මෙන්න මේ විදිහට බොහෝතල වැඩම ගැටියක්. දේශල වැඩම ගැටියක් තියෙනවා. ආන්නේ දේශල වැඩම ගැටියෙන් ඇවිත් අපිට හිතෙන්නේ ඒක තුළ හිතක් තිබුණෙත් නැහැ අරමුණකුත් නැහැ අයක් තිබුණෙත් නැහැ. දැක්කලක මාර්ගම අරමුණට අයටත් විතරක් කරනවා. ඒකකට ලැජ්ජ වෙලා ඉන්නකට අරමුණ කල්පනා කරගෙන හොඳට ඉන්නේ. සමාධියෙන් යනකොට බොහෝම ඉස්සර දෙමළ කෙනෙක් නිදේ ඒ අරමුණ නැවතත් කියුම්ලා ආයතයක් ඇතිලා නැගිටින කොටයි කියන්නේ. නැගිට කල්පනා කරලා බලනවා මෙතන ඉස්සර වෙලා හිත තුනක් නෑ අරමුණක් වෙන්නේ නෑ. හයක් පිළිගන්නවට ඒ මොකුත් නෑ. අධ්‍යයක් වේදනාවක් පිළිගන්නක් වගේ කියන දෙයක් නෑ. මේ මේ தත්වය භාවනාවේ සාර්ථකත්වයක් අනුවමයි අත්දකින්න පුළුවන්. මූලික අරමුණ අවදාන්නේ නැති, ජීවකතාවය නැති, ආයෙත් නැතිතන මේ හුද නිකන් බලපොර එකක් වුණා වගේ හේත කරනවා, මේක කරනවා, මේක කයින්නවා, මේක කයින්නවා මා ප්‍රිය ආවේග ශක්තියක්. යම් දවසක අරමුණට මූලට මූල දාලා පාස්තරන පුළුවන් තත්ත්වයක් තියුණා නම් මේ තත්ත්වය යටතේදී යෝගාවචරය විදේට අර ආතාව වීර්ය අප්‍රමාදයේ වගේ දේවල් මෙතනින් සූර නොවන ඒ සාහන්වට ගත්තොත් මෙන්න මේ විදිහ අසංගතයකට වැටෙන්නේ ඉතිතියි. අපේ භාවනා ජීවිතයේ අසංගතයේ තේරුම් අරගන්න ඕන නෝකයි. ඉතින් විපස්සනාටත් එන්නම් විපස්සනා යෝගාවචරින් අපි මේකට මූල ධර්ම වශයෙන් එකකොත් මෙන් ගැලවීමට ක්‍රම දෙකකොත් සාමාන්‍යයෙන් කියලා දෙන්න පුළුවන්. ගැලවීම සඳහා කළ යුතු කාරණා දෙක වශයෙන් කියන්න තියෙන්නේ මේ පරියන්ක ගැන ඉස්සෙල්ලා හොඳට ගන්නවා. අත්මන් කළ ගමන්ගේ ජෛව කෝෂය නැත්නම් බැටරිය සුවඳ චාර්ජ් කරලා තියාගත්තොත් බලකවලා තියාගත්තොත් මේ தත්ත්වෙට යන්නේ එකෙක් නැති වෙන්න පුළුවන් නැත්නම් මේ தත්ත්වේ මේ මොකද වෙන්නේ කියලා දැනගන්න. මොකද වෙන්නේ? අර ආරමුණයි පිටයි විකල්ප මොනද මොනදාලා ඉන්නකොට අපි අර ආරමුණ මෙමේ කිරීමේ සාදර බව ආරමුණට දෙච්චරදී බලන ගතිය ඉතේම දුරයි. කල්ලයක් නැතත් කියන අරමුණෙන් දැන් තියෙන්නේ. නිසා ඕකටම මේකලා ගත කරන්න ඕනේ. ඇතුළේමක් පිටියක් පාවල මෙහෙ කරන්න ඕනේ නේ. සිංහීමක් ඇතුළේමක් පාවල මෙහෙ කරන්න ඕනේ නැහැ කියලා. අර බයික් දෙලේ කොහොමද විශ්වාස වෙනකොට ඇතුළේ අතාරලා යනවා වගේ මෙහෙම කිරි මත ඇරියට පස්සෙ එතන යන කන්නේ යෝගාවචර යන්නේ සාර්ථකත්වයට. ඒ තරමට ඒ තරමට උලන් වගේ ඉන්න කරනකොට බලන්න සත්‍යය පහන් දාලා කරන හොඳට තියෙන ඉතක් තියෙන හයත් හොඳට භාණ්ඩ වැඩියට යාදී වෙන තුන ඒක පාරකම ඒ තුන නැහැවිලා ආය අවදි වෙන්නේ සම්පූර්ණයෙන්ම අරමුණක් දැක්කලා ඉන්න එකක් භාවනාවට වැඩිලා කයක් දැකලා පස්සේ. ආනේ කටේ නෙවෙන්න නම් හල්ලට හොඳට කය එකක් මේ සංයම ආත්මදානයි දවටවන්නේ. එන්නේ නැත්තම් මේක සුද්ධ වෙන්නේ ආරයකට, සිහිවලකට බව එතන හේතුවක් සහිත බව දැක ගන්න තරමට අරමුණ තියුනේ වෙනකොට වැඩි වැඩියෙන් ශක්තිය වැඩි. ඒකයි එකක්. දෙක තමයි ඒ ශක්තිය යෙදීමේ ක්‍රමය වශයෙන් කියලා දෙන්න පුළුවන්නේ අරමුණ මූලට මූල දාලා කියන්නේ. ඉතියා වේදනා විචේ ශබ්ද සමග පොරනදමින් ගත කළා. නිය වුණත් අත්යේ වුණත් ඒ තමන්ගේ අරමුණ මෙනෙහි කිරීම අපකට කරන්නේ. විකසෝ මෙහෙම කරනවා. එහෙම කරගෙන යනවනම් මේ අරමුණට මොනක මොන දාලා ඉන්න පුළුවන් වුණා කියන தত্ত্বය අනතර වාසියට හරවගෙන දෙන්නේ කර අරමුණකින් නියයට වෙන දෙන වරද්ද මේකෙදි දේරුම් ගන්න පුළුවන් වුණා. මේ ආරමුණක් මුලින් ගොරෝසු ඕලාරිකකින් ගොරෝසු බවක් ක්‍රමයෙන් සුක්ෂම කියන සිම්භාවයට අන්තිමට සුක්ෂමතර කියන අතිසුම්භාවයට පත් වීම තමයි විකාර වුණත් බොහෝ විට බලනකොට කොයි තරම් හිතේ. ඉතින් කියලා හිත වලට ප්‍රති භාවනා කරනවා. ඒක සියුණාට පස්සේ අර විනය කිරීම සහ අරමුණට විවාදව බව නැති වුණොත් අතිදේශම් භාවය කියන්නේ ඉතින්ම දෙන්නේ වාගේ අනන්‍ය රක්කයකට යනවා හිත. අයියාගේ එතකොට මේ පුද්ගලයා සංඥාවයි ආත්මය කියලා ගන්න හිතා ගන්න විදිහේ වැරදි මතයකින් කෙනෙක් නම් මොකද අඳන් දෙන්න මිනිස්සාට ඇහැට ඇන්නා වාගේ කාරණාවක් වෙනවා ඒ වෙලාවෙන හුමුතුන් විශ්වාසය සංඥාවක් ඉන්නේ නැහැ. ඒක නිසා මේ සංඥාව නැති තත්ත්වයේදී ලෝකෙකුත් නැහැ ආත්මෙකුත් නැහැ. ඊට පස්සේ නැවත සංඥාව එන්නේ හේතුවක් අයිතව නෙවෙයි. අදිත්‍ය සම්පන්න. අනේකතෝ අකාරණයි. ඒක අකාරණවත් සත්‍යක් විදිහට ඔන්න සංඥාව ගන්න සංඥාව ගන්න ආත්මය ගන්න ආත්මය ගන්න ලෝකේ පාන. ඉතින් ඊට පස්සේ ඉන්නක් නෙන්නේ නිවේකම නැති කරගන්න ඕනේ. එයාටනකට මේ බාධා කරෝ නිදිලි බාන යනකොට නැවත නැවතත් කිරනවා. ඉතින් මනෝද කියන්නේ නිදි කියනවා. ඉරියව්වක් කියන්නේ ආයතනයක් නැගී ආයතනයක් කියලා ගන්නවා කියන්නේ ආයතනයක් නැගී ඕම ඕම දිගින් දිගට යනකොට භාවනාවේදී විශීත භාවයට දීන භාවයට හැඳවිච්ච තත්ත්වයට එන්න පටන් ගන්නවා. අපරදයි දුකන් නීනං චිත්තං කෝපජාන පත්තං කියලා මේක අඳුරගත්තේ නැත්නම් අන්තිමට ඇත්තටම කුසීතකමට කෝපජේට වෙන්නේ හිඳලා සැදෙන්නේ ඉන්නේ. එහෙම වුණොත් ඒ පුද්ගලයා මේ බල වශයෙන් බලනකොට මේ අදිස්ස සම්පන්න වාදයට වටනවා වගේ එතකොට මේ අගඤ්‍ය ශක්ති ඵලයේ ඉඳලෙවල නැවතත් මනුස්ස ලෝකයට එන මහා වේලා භාවනා කරලා වගේ ඒ බාහිරකම සංඥාව පිළිබඳව නැති තැන සිට අන්තයක්වත් ඇති තැන සිට නැතිනම් යාමත් කියන මොහොතේ. සතිය නැත්නම් ඒ නැත්නම් අපි අඛණ්ඩ භාවය නැතිකම අත්දැක ගන්නවා. මේක නම් භාවනාව. ඒක නම් අපි දාන සුත්‍රයේ කියන කර්ම තමයි ජීවිතේ ලක් කරගත හැකි වෙන්නේ. යම් වෙලාවකට අපි හිතමු මෙදාල සූත්‍රයේ විස්තර නොවුණා භාවනා ජීවිතයට අවශ්‍ය උපදේශක් අඳුර ගැනීම අදාතුයි යෝගාවචරයාමේ බණ අහලා හෝ ධර්ම සාකච්ඡා නිසාසෝ කර්මස්ථාන හරියට සිය වෙලා බුද්ධ වෙන නිසා යම් වෙලාවක අපි හිතමු දැක්ක දැක දැන දැන ගොරෝසු තිබුණු අරමුණ එන්නේ එන්නේ සූර්යය. ඒ සූර්යයට එන්න කියලා හොඳට දෙන්නට වඩා දැඩි ශක්තිය කඩියකින් දැඩි සමාධියකින් මම මේක බලන්නේ මෙතන තමයි මට හැමදාම කොට ලැබුණේ දුක ලැබුණේ මම මේක බලන්නේ නැහැ කියන විදිහ. ඉතින් ඉන්නේ ඉන්නේ සංවිච්ච ගැටයකට කාල්විච්ච ගැටයකට සංවිච්ච ගැටයකට යනවා වාගේ වැඩෙන්නේ ඉතින්. ඒක අර ආය විවේකේ ඉඳලා චිත්ත විවේකයට පත් වෙන හැටි. ඒ චිත්ත විවේකයට පත් වෙනකොට නිත්‍ය සංඥාව කුමාරකට එහෙම නැත්නම් මේ ලෝකෙ විලන් බැරි මත තියෙන නැත්නම් දෙන්නේ තියෙන්නේ ඒ මගේ කලවල ඉන්න අනික් අත්තු බොහොම සම්භෝගයෙන් කාම භෝගීව සම්බාධන වලින් ගත කරන මම විතරක් නියුක්කොම් වෙලා අතපල්ලේ වැටලා සං වෙලා මේ ගත කරනවා. ඒක භාවනා වැරදිලාද නැහැ. ඒ නැත්නම් මගේ සතිය නැතිලා සමාධිය නැතිලා විදිහේ අර හොඳට රත් දෙක ඉඳි දුරක් ගල් වේගෙන ඉන්නවා වගේ හොඳට කිංගෙගෙන එනකොට හිතනවා මට පාර වැරදිලා වෙන්නේ නැතු මම ගන්න පාර වෙලා වෙන්නේ නැතු හැකිය නැතුව සමාජය නැතුව දෝ කියලා මේක විදහාට දැනගෙන ඉන්න ඕනේ ඉතින් පරියන්කෙන් කොහොමද කියලා එතන අර සුසු සුසු ධාරාවට ජී එක සංකා සුසු සිනහතර යෝති ඒ නැත්තම් විතක්ක විකාරයක කරන්නේ පටන් ගන්නවා මේක ආධ්‍යාත්මික ප්‍රශ්නය ඒකේ මේ භාවනකම හුඟව දෙන්නේ ප්‍රශ්නයක් සමහරක් හිතනවා මේ කියන්නේ චිත්ත නිරෝධය එනකම් මේ කාය නිරෝධ, සිත නිරෝධය, භව නිරෝධය වශයෙන් මේ නිරෝධ වෙනවා. ඒක ලක්ෂණ විග්‍රහයක් දවස් දෙකකට ඉස්සලා වෙනුකාටි දීපත් කර හන්දාය සාකච්ඡා කරනකොට ඉන්නාන්සේ මතක් කරා ඇත්තටම නම් මේක භව නිරෝධය තමයි. එහෙනම් තමයි නිවැරදි හිතේ එතකොට යෝගාවචරයා මේ භාගයට වැඩි සිද්ධ වෙගෙන යනකොට ඒක භව නිරෝධය කියලා ගත්තොත් තාම සම්පූර්ණයෙන් ගෙවිලා යන්නේ ඉස්සර වෙලාම ගෙවුනයි කියලා හිත හදාගෙන ඉතින් අර අර දැක්කේ කියලා මාලා ඒ කාම මනුස්සයාගේ බලනවක් වුණා වගේ කරක් කරනවා ඒක නිසා ඒ විදිහට හොඳට හිත සංකප්පය වෙනකොට තමන්ගේ හිත අධි ඇත්ත මේකට යනවා. දැන් මම කියවන්නා දැන් මම rahat වෙලා දැන් මට ආයෙත් නෑ හොඳට ඉන්න පුළුවන් ආගේ වශයෙන් සුදු කියලා කල්පනා කරලා බලන්න ඕනේ. දැන් මේක කාරණා කියලා කියනවා මතක් කරගන්නයි මම මේ සංස්කාර ධර්ම වල එකම සාකාරයෙන් මේක කලින් දැක්කලද මේ මෙතෙන්ද ගියේ. අපි සමාජයේ අපි සමාජයේ අ සූර්ය කාන්ති වශයෙන් ළඟදී ඕලාරික බොරෝසු දැන් ගොරෝසු ඕලාරික සුතුම ගොරෝසු භාෂු ජීවසනීත ප්‍රිය අප්‍රිය අධ්‍යක්ෂ බහිද්ද අතුලක පිටට අන්නේදී දෙවියන්ම දැකලා නම් එක සංස්කාරක හෝ මූල කර්මස්ථාන හෝ නැත්නම් වෙන දෙයක හෝ දැකලා නම් ඒ කුසලයේ දේශියට නොතේ නිත්‍යා කියලා පිළිගන්න. ඔය දෙවියන්ගේ ඕලාරික සිත්තුම කියන එක අද්ද කරන්නේ. ඒ දරගන්නේ සුකුම වේගන යන්නේ මේක හොඳටම සුකුම කරුනේ නැත්තම් හැබැයි ඒවත් බලන්න කප්පියක් ඒ ආරම්භකම් ආරම්භයේ නිවිල ආදාගේ වශයෙන් ඒ වගේ දේවල් වලට යන්නේ ඒක දිහා කල්පනා කරනවා මේ කුණු වේගන යන්නේක අරමුණක මායාවක්. දැන් දෙන්නලු ඒක වේගයක්. මේ වේගය මේ කරන්නේ එකයි. එයාගේ නම් වෙන පසු ඒකකින් මතුවේ. ඒක නිසා මම දුරට මේ වෙලාවේ අකල්ප ගන්න නැතුව මුදුරේ කාන්දරන කියලා මතක යන්නේ නැතුව ඒ විතරක් නෙවෙයි. වැරදුනාට කටුනාද කියලා විශ්ිතලක් ගන්න නැතුව මේක ඇහක් පිට ඇහක් ධානන වැඩි අධියකින් සුපසුද්ධ සතුටින් බලහින්න නම් ලෝක අවශ්‍ය අනිවාර්යයෙන්ම මේ මේ ඉස්සලම එක බලලා නැතුව අවුස්සනේ අභිතරෝපණ වාදීන් පිළිබඳ හදවතට දේශාලාගෙන දේවල් අහලා තියෙනවා. මගේ චිත්තකදී විකෝපිතකනේ මට සංඥාව තිබුණේ නැහැ. ප්‍රතිපිච්ච සංඥාවක මේ මතුනේ කියලා අපි හදිසිලකනකොට එන්නේ අර සංඥාව නැති වෙන ආකාරයන් දැක්කේ නැති නිසා. ඒක පිළිබඳව දැක්කේ භාගයට සම්පූර්ණ හිතින් පාරක්. ඊළඟ නැවතයි ගැටෙනකොට ධර්ම දැන්න ලෝකේ ධර්ම දැන් ඔන්න ආර්ථේ පාලනයි කිය අනන්‍යක ආදී යෝගාවචරය මේ සැලකීමක් වෙන්න ඕනේ මේකට යෝගාවචරය ඉඳලාදී දැන් ඉන්න කමඨාන්තිගේ ගුරුවරයෙක් කියනවා පුරා ගුරුවරයෙක් ඉන්නේ ඉඳක් ඉස්සලා කියනවා දැන් වැඩේ හරි දැන් ඉතින් අපායේ ඉඳලා මේක රැස්නේ බය වෙන දෙයක් නෑ කාට කාටත් ඔය ළඟම දීගෙන ඇවිදගන්න ඉතින් අර මිනිස්සු දිගින් දිගටම අර මුත්තේ සඳහන් වෙන විදිහටම විද්‍යාත්මක පිළිබඳ මුලට භාවනා කරලා සිහියෙන් බැලුවා බැලුවට පස්සේ මට පේන්නේ නැහැ කියලා අනංග විනාඩක් වැඩි තවත් එකක් කියනකොට ගුරුවරයෙක් මේ පත්තම දීලා තියෙනවා. අද මේ ගුරුවරයෙක් කියලා කියනවා මෙන්න මේක වෙලා තියෙන ඉතල ඒක නිසා ඔයා ක්ලික් කරන්න මේක ඔච්චර අමාරු නෑ. අර මොකක් අනුමත මොන දාලා බලන්නේ අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක්. ඒක නිසා බව නිරෝධයට යන්න පුළුවන්. චිත්ත විරෝධයට යන්න පුළුවන් කියලා සිතිවිලි අර දුකින් දෙකට අරගත්තක් තියෙනවා. ඉතින් මේකදී මම හත් කියලාගත්තක් තියෙනවා. නැව මේ සත්‍යස්ත විශේෂ හැටිනකොට ඒ මොකද ප්‍රතින්නේ ඉන්න බෑ සීලයක් නැතුව එතනින් බෑ සමාධියක්. ඒ නිසා වරද්දාගෙන තියෙන්නේ සාමාන්‍ය කීකක් නෙවෙයි කීකවල හොඳේ. සීලවන්ත සමාධිමන්ත ගැතිලා තියෙන. ඒක නිසා සරුවචන වහන්සේ නැතුව බලවන්නත් බෑ. හැබැයි මේ ජීවිතේ නිවන් දකින්න උදාය කියලා කිව්වර අම නීතිය කඩලා යන ගතියකුත් තියෙනවා. මේ විදිහට අතර උතරන මෙච්චරයි. මේ සීලේ පොතේ තියෙන කල්යන්නේ කායවල ඉන්න පුළුවන් ගතිය තියෙන මූල කර්මයක් අන්නේ. යකඩ දමා ගන්න ගන්න. සාහු වල බාහිර සංකේතයෙන් සම්බන්ධ කරගෙන ඉන්නවා. අන්නේ එහෙම කෙනෙකුට හෝ එහෙම ලනු දෙන ගුරුවරයෙකුට මේක කියලා දෙන්න තියෙන එකම ක්‍රමය තමයි භක්මජාල සූත්‍රයේ විගතන ගන්න බලක් කියලා දෙන්නේ. මේ වෙන මෙහෙම තනින් බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සරහ දකලා තියෙනවා. බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා ධර්මයේ තියෙන යම් ගැඹුරකමක් තියෙනවා. ධර්මයේ තියෙන යම් අකක්කාවතරකමක් තියෙනවා. ධර්මයේ තියෙන යම් අනිත වේදනේ නිකුල කණේ සාහාන්ත ප්‍රතිකලාවක් කියනවා. මේ සීල රකින්න බව ඒකට සමාධියට නිරෙන්නේ ධර්මයේ කියලා කියන්නේ ධර්මයේ කියන්නේ උත්තර දරුණු උත්තර හොඳ සීල සමාධි ඇතිවෙත් පටලෙන්න පුළුවන් අන්නේ ඒක පිළිබඳව පොඩ්ඩක් අලකිරීමක් වෙනයි මේ ගම්බීලා දුක්ඛතා දුක්ඛා ආදී වශයෙන් කලකට වෙයි. අද නවත්නාගේ නැතුව මේ වැනි මාතෘකාව අර දිවිදිනවා. මොනවද ඒක මත පාඩක් කරන්නේ මොකද අපිට උනත් නෑ ඊට කීයක විශ්වාසයක් අපි තාම සම්පූර්ණයෙන්ම මේ අදිත්‍යයන් කරනවා වගේ කරනවා. ඊළඟ තව කාරණාවක් ඇත්තටම මේ සූත්‍රයේ හරියටම එකතු කරනවා ඒක මේ අපි මෙතෙක් කරන අපේ විග්‍රහයටත් හොඳ අනුපාදයක් කියලා වෙනවා මෙන්න මේ විදිහට අගාරත්මා අගනා අනගාරියම් පස්සති මේක අකාරල අනගාරි කියලා පරිදි වෙනවා අර කියන විදිහට ආතක්කමන්වාය අනුയോഗමන්වාය අප්‍රමාණමන්වාය සම්මාමනිකාරණන්වාය ආදී වශයෙන් හොඳට භාවනා කරලා ප්‍රාත්මේ දැකලා මේ අධික්‍රම සංගාලේ කිව්වට අර සමහරක් ඉන්නවා ශක්ති නිමන්ති. අර්ථ ශාස්ත්‍රයේ සා විලසුන් වලින් මෙතන දෙවිම දැනගන්න. භාවනාවද්‍යස්ථානට රැස්නකටවත් ගොඩ වෙලා නැහැ. ඉතල භාවනා කියලා කියා. සිහියක් පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. හැබැයි බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශන හොඳට හදාගලා හර්කෙන් කියනවා මේක. හර්කේ කියලා කියනවා පැහැදිලිවම උන්නති වෙන කාලක හත් වෙන්නේ අපි මොන ඉන්නේ ඉගෙන ගන්න කාලේ උගලට පාඩම් කළ වැඩ කරුවත් තේරෙනවා. මොනවත් අත් දෙවිතුලක් කාලකට ඉගෙනගත්ත තාක්. ඒක නැත්තම් ගුරු වැඩ ගැමති නිසා අද ඔයාලට කලින් ගන්ට සමර්ථයක් දුන්නා. ඒ කියන පිනක්වත් මොනවත් අත් වෙන්නේ මේ වෛර නිසා මේ ලෝකේ අතිතරම පන හේතුවකින්ම කාරණාවකින්ම නෙවෙයි පහළ වෙන්නේ අභෝතේ අකරණාව කාරණා විද්ද වෙනවා ඕවා ගන්න ශ්‍රද්ධාවෙන් අදහනක් තමයි මේ කර්මේ වල කර්මවලට හේතු වෙලා හැමදේම කින් කරලා පාවිච්චා කරලා කරන්න පුළුවන් සදාවෙන්න ළඟ පුළුවන් ඒ නැත්නම් කාගාරු ඉඩවගේ මොකක් කාර්යයක් කරන්න ලොකෝට ජාන දෙකක් ලැබිලා ඒක නිසා පොලිසියේක සම්පූර්ණ හේතුඵලයක් ඇත්තේ ඇයි සුබ ඒකට අඛානා වැඩ පිට වෙන්න පුළුවන් කියලා පාරම්පරික සාහිත්‍ය මුතුන් මොනවද දාගන්න. මේ දාගත්ත ඇස්තු අදේහියට ගහලා අන්ධාරකාන මුදුරේකට තියා ගන්නකොට ධාවනා කරගත්තු පතේල කලියට නිවිලා කියන්නේ. අර ගොල්ලන් වචනත් එක ගන්නකොට භාවනා කරපු ඇස්තුගේ ගන්න දෙයක්. ඒ කියන්නේ භාවනා මැද කරන අපාරණ නයි ධර්ම රහලක් වගේ ඉන්න භාවනා කරගෙන ඉන්න නෑ හොර තේරෙන්නේ. කොහොමද හොඳ සංකල්පයක් කරගත්තොත් අපි ඒක තේරුම් ගන්න පිළිගිතාන්ත. ඒ නිසා අපිට මේක හොඳට කියලා දෙන්නත් තියෙනවා. අපිට බාධාවක් තියෙනවා. අපිට මොකද කිව්වත් තියෙනවා. ඉදිරියට කියනවත් තියෙන නිසා සාධනෙ තියෙන අපේ අපේ අපිට තේරෙන්නේ මොකද මේ අභිෂ්ඨාන පන්නයි කියලා සම්පූර්ණයෙන්ම ශක්තිය දිවමන්ති සංකේතයෙන් සා විමුතුමුත් එතන බයි. ඒ නිසා මේ ධර්ම කියන්නේ ඒකට උනන්දුවෙන් මම භාවනා කරලා යමක් තේරුම් ගත්ත මුල මේ කල ඉන්න මේක කියලා දෙන්න යන්න බෑ මේ තරමටම අහන ප්‍රශ්නේ ඔබතුමා ජායකම කතා කරන්නේ ඒ දැකලා කොහොමද කියන්නේ අපි මේ පොතේ කියලා තියෙනවා ඉතින් අර භාවනා කරලා තිබුණා හොඳ එහෙනම් පොත බලන්න වැඩි කරගන්න අනිත් පැත්තට කියලා සැකර අනිතනකට එනවා ඒ තරම්ම මේ දර්ශනෝම කාර්ය මෙතුන ආක්‍රමණශීලී. ඒකට කියන පෞෂ්‍ය ගති සාහනාතන ලැජ්ජී කුක්කුච්චක දැක්කන තියෙන්නේ ඉස්සිල. ඒක පසුන් පසුන් පසුන් පසුන්. අරගෙන ආක්‍රමණශීලී බුද්ධාගම අල්ලගෙන විශාල අධ්‍යාපනයකට ගිහින් ගුරු මත විශ්ව පරම්පරාව ඇති කරගෙන ඒක කරගෙන යනවා. මේ දෙන්නම ඉන්නේ අර කල්චාබි දෙක අභිෂේක කරන වාදයකට පස්සේ කියලා සල්සේ දා විමසන්නේ අපි කරා දෙන්නන්නේ එකම වලේ. ඒ දෙන්න දෙන්නේ තවත් දෙන්නම ඉන්නේ අදිට සමුප්පන්න වාදයේ පැත්ත ලබලත් දුරෝම දුරේ කියන පැත්තට බලන් ඉන්නේ පැත්තට පරිවර්තනවා කියන්නේ. ඒකම භාවනා කරනකොට නිමිත්තක් අපිට ඒවන් ධම්මතා ණය කියන ලෝකේ ධර්මතාවයේ මේකයි කියලා හොඳට විපස්සනා නැහැ අතරයි අත්නාකට අධ්‍යක්ෂක චිත්තක්ෂණයක් හැදගෙන අපි හිතේනවා එකින් තමයි අනුමානයකින් ඉතාමත් විදිහට ඉතාමත් ගැඹුරු විදිහට කල්පනා කරලා තේරෙන පටන් ගන්නවා තේරෙන පටන් අරගත්ත ගමන් අපිට තේරෙනවා භාවනා කරමින් ලබන අත්දැකීම බොහෝම ඒකාකාරී නමුත් මේ විමසුම් නොවේ නැත්නම් චින්තන ඥානයේ ලැබෙන ස්ථානක විචිත්‍රයි ඒ නිසා අපි බොහෝ මෙතන භාවනා කරගෙන පැත්තක දාලා අරමුණක් පැත්තක දාලා ඔන්න හිතන්න පටන් හිතන්න පටන් ගන්නකොට බුදුහාමුදුරන් පැති ඔන්න ධර්ම කාරණා දෙයින් පටන් ගත්තාම හැමදාම සුද්ධ කරලගන්න හදිසි මේ දුවේ මෙන්න මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ ඔය කියන කාරණා මම හොඳට තේරුණා. මෙන්න මේ නමුත් මේ කතා කරන්නේ අත්තනාතික අධ්‍යක්ෂක කියන්නේ අධ්‍යක්ෂණය මත ඇති වුණා වූ විදසම්මෝලයේ කියන එක යෝගාවචරණ හදගන්න. මොන සාමාන්‍යයෙන් සම්මත ඥාන, විද්‍යාවේ අනු ඥාන වගේ තැන් වලට යනකොට සාමාන්‍යක පැත්තට එනවා. මේකත් හොඳ පාඩමක් මේ අධ්‍යක්ෂ දාලෝ කියන ගන්න දෙන්නා ගන්න. අත්ති විමර්ශී කියලා කියන්නේ අපේ මේ හැටියට චින්තාමය වෙනවා. චින්තාමය වෙනකොට විචිත්‍රයි. ඇතර නිරෝධ නම්ේ නිදක් වෙනත් යෝගාවතර ඒක අරගෙන තියෙන්නේ භාවනාවේ ඥානෝකින් ලැබෙච්ච හේනලක්. ඒක අර්ථ කාරණාවක් කියනවා. නමුත් චිත්තක් කියන්නේ ඒ කායාවල කරගත්ත භාවනා ආරම්භක මේ විදිහට පැත්ත කරගත්ත අනිත් කිසිම අන්තරයක්. ඊළඟ ඉතිකලාවේ කටේ කරන්නේ ඉවසේ දීර්ඝ චින්තාමය යාවේ ගියාට පස්සේ අර ඉන්න කමියන්ට ඉන්න බැලුව ගලවලා ඉඳලා. ඒක නම් තමයි නෑ පූජා දෝෂ කියනද මේ දේ කාට අර ඉතිරකම් කරපහයි ඉතින් තත්ත්වෙල මොන මේ දානන්දව මෙච්ච විස්මන් ගාන මුද දෝෂ වෙන කරන්නේ අනේ කරන්නේ කියලා අනුන්ට උඩ දෙන්න පටන් අර ගන්න එතකොට වෙන්නේ මේක ලෝහින රෝගයක් වඩපත් වෙනවා ඒ නිසා මේ ත්‍ක්ෂණයන් සූත්‍රයෙන් ලබා ගන්න පුළුවන් මේකත් හරියට දැකලා කතා කරලා කියනවා දුක්ඛ මේක ඔබ දැකීම දුෂ්කර වූ ගම්භීරෝ පවිත්‍රවේදීනෝ සියුම් ප්‍රණීත ධර්ම ඔකේ. ඔබ මේ සක්ෂේදීනන් කියන අපි ලැබෙන දෙයක් යන ඉමසුන් වලින් ඒ විදිහේ කරක්කත් කියන සිතාන්නේ ගන්නවා. අන්න ඒක හොඳට මතක් කරලා දෙන්න ඕනේ. මේ කතා කරන්නේ මොකක්ද? කතා කරන්නේ ඇති වෙච්ච ඥානයක් පිළිබඳව ඇත්තට තමයි. ඒක නම් පිටක ඥානය අන්න ඒක තමයි ඥානයේ කල්පනාවට වැටෙනවා. මේකත් දක්ෂ යෝගාවචරයේ පමණක් සිදු වෙන දෙයක්. මේ කාල ස්වාමීන් වහන්සේට කියලාදී කවදාක අදවි සම්බන්ධ කුලේකෝ භාවනා වීර්ය නොකරන කටි සීල නැති කරන්නේ මේවා එකක්වත් මේ විදිහට දෙන්නේ බය. හරි වෙනකොට ගැස් වෙනවා වර්ගය දක්වන වගේ දේ. මේ හොඳට භාවනා කියන දැනුම නේද උගුලක්. ඒක තමයි අත්‍යවශ්‍යයි. නිසා භාවනා ක්‍රම හතරක් ගැන සඳහන් කරනවා කියනවා ඒක ධම්මද්දක්ෂය කියලා. ධර්මයේ හරියන නිගාබහල් වෙච්චි ඉලක්කයක්. ඉලක්කයක්. කලබල. සාමාන්‍යයෙන් උපේක්ෂා වෙන ගැතියක්. මේක උපේක්ෂාය අතරලා තියෙන කලබල වෙලා තියෙන ධර්ම කාරණාවකට එන්ට ඒක තුළ ඇතිවෙනවා ඒක විතරක් කරන්නේ මුලින්ම එකක් විතරයි වෙනවා ආපස්සක් දෙලන් දෙකක් කරපස්සේ. අන්න ඒක තේරුම් ගන්නත් හොඳ අවස්ථාවක් තමයි මේ අධික්‍රමෝපන්න භාවය ශක්ති විමර්ශකයක් ඇති වෙනවා. මේ බුද්ධයාගේ ඉන්ද්‍රියවල මේ සිහියෙන් බුද්ධියෙන් කියන්නේ කියලා දේවනි පරිණාමයේදී මෙච්චරක් මේක මේ තරම් සමාධිගත වෙනවා නැත්නම් මේ තරම් අර මේ සංකප්ප වෙනවා ලකිනවද ඔය කියන තරම් සීලේ අවශ්‍යතාවයක් නැහැ. ඔතෙන් යන්නේ ඔය තරම්ම සමාධියක් ඕනෙත් නැහැ. මට වෙනද පොඩ්ඩක් කියලා වාඩි වෙනකොට මට මේක එනවා. එතකොට ආනන්දයෙන් පිටට ආවෙම ගන්න දෙයක් නැහැ. ඒක නිකම්ම එනවා කියලා කියන්නේ ඒ පිටුලටි දෙන්නේ. ඇත්තටම බොරුයි ඒක. නරකම මේක කරනවා යන්න නිසා ඒ පිටුලට ගැර මිනිස්සු සම්පත් නිසා ඒ වුණාට හැමෝටම හරින දෙයක් නෙවෙයි. අනන්ත මොනක් මේ සත්‍ය සමාධිය කැඩිච්ච දායකට උදාහරණය. ඒ හේතුව ඒ කුද්දලට ආම අද්දැකීම. ඒ අත්‍යේක වශයෙන් සංඥාක්ඛණ්ඩයේ බරපතල වශයෙන් අරගෙන තියෙනවා ආත්මය කියලා. ඉතින් මේ සංඥා ස්කන්ධය ඇතුළේ සෑම දෙයක්ම සම්පූර්ණ ඇත්තක් විදිහට පිළිවෙලක් දකින මුලක් වාගේ මේ බාහිර ගත්තාම ඒක පිළිබඳව මත ප්‍රකාශ කිරීම ගොඩක් වෙනවා. මේ සාපේක්ෂව ගත්තා නැවතනාට කමටහන් සුද්ධ කිරීම. සුතුමාකාර වස්තුවක්. ඒ නැත්තම් තමන් ලබන අත්දැකීම තමන් ඉගෙන ගන්න නිසා තර්ක ඥානයට අනුකරව කවම දායකවත් ඒ සිරුදු රටාවෙන් කරපැනලා. පිටකරලා මේ මාතරුන් වැරද්දක් මම මේ කල්ලි තමයි වල්දින කතා ගන්න වටේ කරකවෙනවා ඒ කරකවිලා කියන්නේ මේක කියනවා. එන්දානේ නැති කරන්නට ප්‍රේතිලා තියෙන්නේ ආශාදී සිත් කියන දෙපාර්ශවය එක පිළ දහම කරගන්නවා. කමනාසුක කියන එකෙන් ධම්ම සාකච්ඡා. අනකට අනුග්‍රහයේ කියලා මේක අනුග්‍රහ කළේ නැත්නම් මේ Taman ගත්ත මතේ නැති කින් ඉඳලා යන නිසා ඒක ඉස්සලාම සංඥාවයි විතරම කියන්නේ අසංඥාවක් උකාරයි හස්තක චිත්තවයි අන්තිම දිට්ඨිය වශයෙන් කියන්නේ ගන්න බහල තුනේ සංඥාවක් යාන්ත මොනවද ඔය චිත්ත වේවා හරියට මම ගියේ සුඛාවේ අදත් ඉතලා ඕක තමයි දැන නැත්නම් ඕක තමයි මේ මගේ නිවස නිවහන තුළ චිත්ත වේවා මාර්ගගත ගමන එතන ඒක දෘෂ්ටි වශයෙන් පහළ වෙනවා හරි මතකයි ධර්ම දේශනාවට අපගේ ධර්මයේ කාන්තම් දේශනා කරලා දුක්ඛයේදී කියන බුදුහාමුදුරන්ට වෙනවා. හිතයෙන් කියනකොට නම් ගුරුවරයෙක් ඇත්තලා හරිද කළා වාදකල වත්තලා කියලා වෙන්න පුළුවන්. ඒ ඉන්නේ අනුගාමී කර්මස්ථානයේ සිටින්න. සංඥාවෙන් කියන එක නම් මේ ධන අනුකටත් කල්පනා. මේ සංඥා ලෝකය ඇත්ත ලෝකයේ වශයෙන් ආත්ම ලෝකයේ වශයෙන් මාර්ගගත සංඥාවක් වෙනම ආවේ නමුත් ඒක කඩන්නේ. ඉක්මනට කියවන දුරට ආකාරකම තියෙන ධනසින දුරේම ඉන්න මේ රත්තරන් ටිකක් නම් ගල ගාලම බලන්න. ඒකෝද රත්තරන් කියලා දෙවෙනා. නමුත් දැනගන්න පුළුවන් අර කිසි දෙකද ඉති හතරද එක්තරා සුදුවක් කරන්න කියලා. ආනන්දේ ගල ගාලා ඉන්න කී සම්වර්ධනස්සේ දේශනා කරන්නේ ඒ දේශනාව ඇත්තා වූ සර්වඥාත් දේශනා කරන්නා වූ ඒ ගැඹුරු ආමේ ධර්මයේ කියන ගැඹුරු බව. එන්නසලේ සීල දක්න්නට ගැඹුරු නෑ කියලා කියන්නත් බෑ නමුත් සීල දක්කට පස්සේ සීල හරියට පස්සේ වෙන ගැඹුරක්. ඒ වගේම බුද්ධ කායක තමයි දකින්න දා මොකද ආත්ම සංඥාවේ ලැබුණමයි තියෙන්නේ. මානීය දෘෂ්ටියෙන් ලැබුණමයි තියෙන්නේ. ඒක දකින්න දෙන්නේ. ඒ වගේම දුර නිරෝධා ඒක ඒක අවබෝධ කරගන්න කටයුතු නෑ මම දැක්කම කටයුතු හරියන්නේ නෑ මේ කටයුතු තියෙනවා මට සීලය තියෙනවා මට සමාධිය තියෙනවා මට දැන් යථාභූත ඥාන දර්ශනේ කියන ඕක තමයි අවබෝධය කියන්නේ. මේ තාම තියෙන්නේ මෝහාන්තරාරයක එහෙම නැත්නම් මේ මෝහ පැටලයක බව ගන්න. මෝහ පැටලේ අඳ. ඔච්චර ගන්න තියෙනවා සංඥාස්කන්ධයේ ආත්මය කියන මට්ටම ලබා ගන්න. සියලු පුද්ගලයන් ඉන්නේ අර පුදුමාකාරම බොළඳ ලෝක සීලෙන්ද සම්මේ සීලබ්බත පරාමාර්ථය කරගන්න ඉන්නේ. ඒ සමාධිය උන අංගාවාව වෙන්නේ. අත්‍යා ගන්නවා වගේ වෙන්නේ. මේ දෙකම ඒ මැතිවත් වෙනකලේ ප්‍රශ්න භාවනාවට පාදක කරගන්නේ මොනවද කියන්නේ. ඒ සම්මේ දුරන්න බෝලයි. ඒ වගේම සංකාපණිකා අපේ මුදුනට තියෙන කල්පලයක් ලක්වක් ආවයි කියනකම් පස්සේ මොකක්ද මේ ධර්මයේ හරියා නම් මොනම ක්‍රමයකටවත් ඉඳගෙන ඉන්න අතනින් ගල වයන්න හේතුවක් නැහැ. තවද මේ කාර්ය කියලා හිත වල විකුණන්න දෙයක් නැහැ. මේ වෙන කාරණා ප්‍රණීත භාවය. මේ දේශනාව දුමුචිර අපේ තියෙන එක නේ. ධර්ම වැටෙනකොට නේද මොකටද කියනවා. ඊට වඩා කාණ්ඩ වූ ඊට වඩා ප්‍රණීත වූ භාවයක යෑමට නැඹුරුවක් අල්ලෝක තියෙනවා. එහෙම නොවුනොත් දුගාන්තය. දුගාන්තය කියනවා කලබල ව්‍යාපාර අවුල්තාවලට පටලැවිලි ඉඳිනවා. ඒක සාමාන්‍යයෙන් ඒකම අසක්කාර කරයි. ආර්ථික සංකල්පයකදී ජීව සමාජ ජීවන දැන් හදන්න එපායි. අර ජීවන කාර්යයක අයිද ජීව සමාජයේ දෙවිලා ජරදෙන්නේ. මේවා ගුරු මතේ කරලා යෙකෝයි. එහෙම නැත්නම් කියනවා අපි ගෙනාවු ප්‍රතිපදාව. නැවත නැවතත් ලක්ෂ්‍ය ආයක් පිළිවෙලෙන්නේ ඒ අර්ථයට අහුවෙන්නේ නැති යදහත් සාක්ෂණයෙන් උපේක්ෂාවේ නැතිහත් ප්‍රතිපදාවලෝ ඥාන බේරගන්න. අතක්කාරක නිසා යාඥාවෙන් අල්ලන්න බෑනේ. මුතුන් කියනවා මේ අපි භක්මජාල සූත්‍රය විස්තර කරන හත දෙකක් මිත්‍යාදිස්ම ගැන කතා කරද්දී මිත්‍යාදිස්ත්‍ය දුරුනේ කියලා කියන්නේ. ඒ යාඥාවෙන් අහුවෙන්නේ නැති කියලා කිව්වේ. මේක කරන්නේ ඒක අදාළ ගන්න එක මෙච්චර ගැව්වත් රත්නදාරුත් කඩදාරම් කරා කොහොම කරත් තිබුණු දෘෂ්ටිය මාන්‍ය මැද ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිපදාවක් එක්කනේ. යන කොටින් ඇහෙන්නේ. ඇහෙනකොට ප්‍රතිපදාවක් වෙන්නේ. මාන්‍ය යනකොට තියෙන මේක අසත්‍යය කරකමක් තියෙනවා. ඒක නිසා එන්නේ එන්නේ එන්නේ කියන්න බැරි ඉස්සර ගන්න බැරි කප් එකක්. නමුත් ඒ පාර වැඩ කරන ඒ තැනට ගියකන අන්නේ යන හොතල තුනේ රැද්දක් ඇති වෙනවා ඒ වස්තුවේ ලක්ෂාවට වැඩි විකාශක වස්තු විදිහට කියවට වැඩිය ඇත්තම හරියටම මේ බුද්ධ සුත්‍රය කියන්නේ ඒකයි අධර්මයේ කියන්නේ ඒකයි මේක අහනකොට මූල මූල කල්යාණ මැත්‍රේ කල්යාණ පරිවර්තන කල්යාණ රාජ කල්යාණ මධ්‍ය කල්යාණ පරිවර්තන කල්යාණ කියන මේ ධර්මයේ ඇත්තව වූ මේ මංගල ගතිය. ධර්ම ගතිය. කල්යාණ ගතිය පිංසු ගතිය නිරෝධයේ ඒ අසක්කාය කර කන්නන්න කිසිම සංකප්පයක් නැහැ අසක්කාය කර කියන්නේ සංකේතක විමසින්නට අරුමක් දෙවි වෙන්න පුළුවන් කිසිම තර්ජයක් නැතුව කරගෙන යන මනුස්සයෙක් හරියන්නේ නැහැ. ඒක බලට සාධු නොකරගත්තත් මන භාවනා කරගෙන යනකොට නැවතනට මේ වගේ බොරු වලවල් ගැටලු ස්ථාන ග්‍රන්ථි ස්ථාන දේරුම් දේරුම් කරනකොට දෙලෙන්දක් පිළිගන්න. තවගෙන පුරකට කරන්නේ කියලා. නම් කාර්යය අදින්නේ නැහැ. සත්‍යකාර කරන්නේ ධර්මයේ කියලා අවබෝධනට දේශනා කරන්නේ මේ අධ්‍යාත්මනාදී ගුරු මිත්‍යක් වශයෙන් තියාගන්න ඕන කරන අධිරාජ්‍ය රාජ්‍ය කෙනෙකුට ගන්න නෙවෙයි. සත්‍යකාරය. ඉතින් කියන එක නිතර ධර්මයේ ඉස්හාරත්තිය. උත්තර දෙන්න කියලා කියනනම් අරමුණ සිවුම් වෙන්න සිවුම් වෙන්න ඒ වගේ අතිසම්පන්න වාදවලට වැඩි කිසිලයි. අර ගොරෝ කියලාදී අවුලේ නියනවා. අර සිවුම් වෙන්න සිවුම් වෙන්න නම් මතවාද වෙනවා. විච්ඡේද වැඩෙන කීයේ වැඩි නිසා සිවුම් වෙන්න වෙන්න වෙන්න වෙන්න තමන්ට වඩා සිවුම් භාවනා කරලා සිවුම් ගන්න අත් ඒකේ තමයි හරි පාර අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අර මුලක්. සාම සිවුම් මුලේ කේසලෝම මුල් අර පෝජාව දේශාවට හොයාගෙන යනවා වගේ ඒකෙන් තමයි මුල් කඩක් මුල් මහ මුලක් මුල් මුලක් හදලා දෙනවා වගේ අර ඉතාමත්ම සියුම් කොටයෙන් තමයි ගහු කන රැකෙන්නේ මේක සජීවීව කියනවා ඒක හිරවුණත් කල්මුව කියන වෙලා ගහේ වර්ධනේ බාන එනකොට ගහකට දුරු කරලා දෙන්නේ කියලා ඒක තමයි ධර්ම කාටක් ගන්න බැරි කියන්නේ සියුම් කරනවාට පස්සේ පෝජාවේ විකෘතම කලදෙන්නේ අලතන වෙලා මාර්ග කඩා ගන්න එපා අලබලා දින්තරියා වෙනස් කරන්න යන්න එපා. අල්ලා භාවන මධ්‍යස්ථාන වෙනස් කරන්න යන්න එපා. ගුරු වෙනස් කරන්න යන්න එපා. කිසිම සියුම් භාවයට යන්න ඕනේ. මේක ඒ සෝනාකර සම්පත වේගිනි. මෙන්න ධර්ම මේ සාමාන්‍ය කර්මානුකූලව නැත්නම් මේ ව්‍යාපාර වෙන ක්‍රියාකාර කරන අධ්‍යාපනවල කවෙන්නේ සාමනස්ස සම්පත වේගිනි. මේ සර්වඥ සමාගමවා යම් කිසි කෙනෙක් සර්වඥාසිගේ ගුණ ප්‍රකාශ කරනවා නම් අර විදිහට සීල ජීවන මැදින් සීල මහා සීලවල සර්වඥාසිගේ හේතු කරන්න යන නරකයි ඒ වගේම සමාජයේට සැලසී ගුණ හේතු කරන්න යන නරකයි මේ දෙකම තියාගෙන ධන භක්මජාලය දැකලා ඉතින් අදිත්‍ය සම්පන්න වාද ගන්න ඇත්තෝ ඇයි එවැනි දේවල් එහෙම ගන්නෙ එවැනි කෙනෙක් වැඩ කරවට නම් තුනල්ල ඥාන කොහෙද යන්නේ මේ විදිහට හදන්න කියලා. අවබෝධයෙන් මතක් කරන එකලා මොන කිසි ආඩම්බරයක්. මොකද ඔය දෙක දැකලා මම දැන් ගැලවිලා ඉවරයි කියලා කියන්නේ. නමුත් මේ මගේ ගැළවීම අර අධිකම සංඥාත් නැත්නම් කෝප කරන්න විහිළු කරන්න තරම් දෘෂ්ටිගතන දෙයක් තියෙනවා. මම ඒකේ මාන්නයක් ගන්නෙ නෑ මම මේ ජීවිත දැකලා මම ඒකේ මාන්නයක් ගන්නෙ නෑ එවැනි වූ මේ කෙනාලට ගම්බේර දුක්ගත දුරංගෝර කාන්ත මේක අකට්පාවට මේක පංච ප්‍රයෝජනීය ධර්ම කතාවක් කරනවා කියනවා කියන්නේ ඒකයි හරි සංඥාවක් මේක කවුරුත් ඇති වෙන ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. ඒකේ කියන විදිහට වචන සත්‍යනා කිරීම හෝ බුදුගුණ මෙනෙහි කිරීම හෝ බුදු ආන්දේ ගුණ ඥාන වන්දනා කිරීම හෝ ඉවර කරන්න පුළුවන් දෙයක්. ඒක හොඳ වැඩේ ඒකෙන් තමයි අපි මෙතන ඉන්නේ. සාමාන්‍යයෙන් අපි දැනගන්නේ සාමාන්‍යයෙන් තමයි යෙදෙලා තමයි භාවනා කිරීමෙන් මේ සූත්‍රක දේවනබෝධදී අවබෝධ කිරීමෙන් කරගෙන තියෙන සිද්ධාන්තය දැනගන්න පුළුවන් වෙන්නේ කියන එක තේරෙනකොට හරිනම් මේ තේරෙනවද ගලවත වෙන්නේ. සම්මා සම්බුද නැත්නම් අදුරාණ බුද්ධත්වයට හරි පත්තරන්ට යන්න කන්න කල්පන ගැටියක් තමයි මේ කවදාවත් දේශනා කියන්නේ. උන්හා අපි කල්පනා කරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේ කියුම් වෙන්න වෙන්න වෙන්න අරවත් නැති අර වෙන කිසිම ගුරුවරයෙක් කිසිම දෙයකට මේ දෙය යන්නේ නැහැ. එන්හාට නැවත නැවතත් කවුරු ගාමෙන් අවශ්‍යනේ ධර්මයේ හා විනය මේක පිළිබඳව ගැඹුරට බයින්නේ විනයේ බහලමින් ධර්මයේ ගලපාලමින් විදිහට යනකොට යනකොට තේරෙනවා ඒ සංවචනාංශයේ දෙන්නුම් බවට අපේ අකරණ තමක්වත් අපේ අනාථ භාවයක් අත්නේ අපිට සාකරන අනාථ භාවයක් කියේ. හැබැයි ඒ අනාථ භාවයේ සත්‍යයෙන්ම ධර්ම රත්නයක රැඳයි කියලා සත්‍යයෙන් දිනේ කරන්න බෑ අවබෝධ කිරීමෙන් යෙදීමෙන් කරලා තියෙන්නේ ඒ වේදීනෙත් මූලික කාර්ය අරහන්නක්. ඇතිවෙන කාය වේදීනේ දෙක කරනකොට පරතෝෂ යෝෂ අධ්‍යාත්ම යෝෂෝලයි පාරෝ තමයි මේකට කියන කල්මත. දුෂ්ට හිතෙන්න පරතෝ මොහොතේ යනුගේ කතාවට අහුදෙන්න. කොහොමද? ඒ වගේම අධ්‍යාත්ම යෝෂමනි පාර පරිදි තමන්ගේදී ඇතුළත යෝෂමනි පාට ලක් කරගන්න අනේ ක්‍රමයෙන් තමයි අපිට සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ එහෙම නම් සම්පූර්ණ කියන්නේ ශක්තිය ඉතින් එහෙම කාලයක් එක දිග වෙන්නේ මේ යොදන යොදනාගේ ශක්තිය අනුව හිතෙන්නේ ඒ නිසා අපට අර අදිස්ත්‍රම් කරන වාගේ ඇවිල්ලා මේ මම මගේ ජීවිතේ මගේ ලක්ෂ්‍යය මගේ දුෂ්ට ලක්ෂ්‍යය ධාරණය කරන දෙයක් නෑ කොහොම විදියට ඔබ නිවන් දකින්නවා කියන බුද්ධඩ වාදය අතහැරලා අපි කරන ධානයේද වීර්යයට ශක්තිය සාපේක්ෂව තමයි අපේ අවබෝධය ඇති වෙන්නේ. ඒ කියන්නේ හේතුඵල ධර්මයක්, පටිසමුප්පන්න ධර්මයක්. ඒකට හේතු සංපාදනයයි මගේ වැඩේ අලාපේක්ෂා නෙවෙයි. අර නිකන් නම් දෙන්නේ නැහැ. හේතු සංපාදනය කිරීම අවශ්‍ය කරන ආවේ සද්ධාව, නීතිය ප්‍රතිසමාධි ප්‍රඥා ධර්ම, මෙල ධර්ම දේශනා මාර්ගයෙන් දේලා අනුගමනගේ අත්දැකීම එකතු කරගෙන කනපුවාගෙන ශක්ති ප්‍රමාණය මේ අධිෂ්ඨාන කරනවාගේ වාදවලට අවු නොවි ප්‍රතිසම්මෝපාද ක්‍රමයෙන්ම ලැබිය යුතුයි. ආ අවබෝධ කරගන්නේ සාන්තකයි ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට මේ ධර්මයක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ සම්දේශනාමේ මතකම් බලන්නේ